හැම කෙනෙක්ම තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට සිහිය පිටවා ගන්න. බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්න එපා. මෛත්‍රී භාවනාව කරන්න කලින් ඉරියව්ව තුල සිහිය පිහිටවන්න පුරුදු වෙන්න. ඉස්සලාම තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව හිතින් බලන්න. දැස් තියාගෙන හිත යොමු කරන්න දැන් තමන්ගේ මූණට ඔබේ නලල ඇහි බඳ ඇස් දෙක නාසය තොල්පෙති නිකට දැන් හිත යොමු කරන්න බෙල්ලට දැන් හිත යොමු කරන්න වම් උරහිසට වම් උරහිස්සට ඇමිනිලා වම් අත වම් අත දිගී හිත ගෙනියන්න වම් අතේ වැලමිට මණික් කටුව අල්ල ඇඟිලි දැන් හිත යොමු කරන්න දකුණු උරහිසට දකුණු උරහිස්සට ඇමිනිලා දකුණු අත දකුණු අතේ වැලමිට මැණික් කටුව අල්ල ඇඟිලි දැන් හිත යොමු කරන්න පපුව දැන් හිත යොමු කරන්න ඉන්න හොඳට හිත යොමු කරලා බලන්න. කොන්ද දිහා කොඳු යට පේදී. දැන් හිත යොමු කරන්න වම් කකුලට. වම් කකුලේ කලවා දනිස් සැටේ කෙන්ඩ පායට පායගිලි වම් කකුලේ යටිපතුල දැන් හිත යොමු කරන්න දකුණු කකුලට දකුණු කකුලේ කලව දනිස්ස චින්ද පායට පායංගිලි දකුණු කකුල යටිපතුල තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳට සිහි කරන්න. හරියට ඔබ ඉදිරියෙන් ඉන්න කෙනෙක් ඔබව දකිනවා වගේ හිතින් ඔබේ ඉරියව්ව ඔබ දකිනවා. දැන් ඔබේ ශරීරයට හිත යොමු කරලා මේ විදිහට හිතන්න. මම වෛර නැතික් වෙම්වා තරහා නැතික් වෙම්වා ඉරිසියා නැත් සිටින්වා දුක් පීඩා නැතික් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා සාම සුවයට පත් වෙත්වා හොඳට තමන්ට හිත යොමු කරලා ආයමත් හිතන්න මම වෛර නැතික් වෙම්වා තරහා නැතෙක් වෙම්වා ඉරිසියා නැතෙක් වෙම්වා දුක් පීඩා නැතෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්මා සාන්ත සුවයට පත් වෙම්මා දැන් හිතියුම් කරන්න මේ ඔබ ආවට ඉන්න මේ ශාලාවේ ඉන්න සියලුම සත්වයන්ට ඔබ වගේම දුකට අකමැති සැප කැමති නිදුක් නිරෝගී භාවය කැමති මේ ශාලාවේ ඉන්න සියලුම දෙනා කෙරෙහි හිත යොමු කරලා මේ විදිහට හිතන්න. මේ ශාලාවේ සිටිනා සියලු සත්වයෝ වෛර නැතු විත්වා තරහා නැතු විත්වා මිරිසියා නැතු විත්වා දුක් පීඩා නැතු විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් වෙතිලා මේ ශාලාවේ ඔබ වගේම මිනිස්සු විතරක් නෙවෙයි ඇසට නොපෙනෙන කොයි තරම් ශක්තිය ඉන්නවද ඇසට පෙනෙන නොපෙනෙන දුර ළඟ හීන ප්‍රණීත සියුම් ශරීර තියෙන ගුරුසු මේ සෑම ආකාරයෙන්ම සිටින මේ ශාලාව පුරා ඉන්න සියලුම සත්‍යයන් ආයමත් හිතන්නේ මේ ශාලාවේ සිටින්නා සියලු සත්වයෝ වෛර නැතු වෙත්වා තරහා නැතු වෙත්වා ඉරිසියා නැතු සතු විත්වා දුක් පීඩා නැතු විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් විත්වා දැයි හිතියුම් කරන්න මේ ගමට මේ ගමේ ඉන්න සෑම සත්ත්වෙක්ම සුවපත් වේවා කියන අදහස මේ විදිහට හිතන්න. මේ ගමේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊරිසියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ ගමේ පා ඇති පා නැති දෙපා තියෙනවා කිව්පා සත්‍යයයි බොහෝ පායති සත්‍යයයි කොයි තරම් ඉන්නවද අහසේ ජීවත් වෙන පොළොවේ ජීවත් වෙන ජලයේ ජීවත් වෙන කෝටි සංඛ්‍යාත සත්ත්ව පිරිසක් ඉන්නවා මේ ගමේ සෑම සත්ත්වයකින් සූපත් වේවා කියන අදහස ආයෙත් හිතන්න. මේගමේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැතෝ වෙත්වා තරහා නැතෝ වෙත්වා ඉරිසියා නැතු විත්වා දුක් පීඩා නැතු විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් වෙත්වා දැන් හිත යොමු කරන්න නගරේට මේ නගර සීමාව තුල කොයි තරම් සත්‍යෝ ඉන්නවද අපි වගේ මිනිස්සු ලක්ෂ ගානක් ජීවත් වෙන සත්තු ඇසට පෙනෙන සත්තු ඇසට නොපෙනෙන සත්තු මේ නගරී සිටින සෑම සත්වයකම සැප කැමති දුක කැමති ඒ සෑම සත්වයකම සූපත් වේවා කියලා මේ විදිහට මෙත් වඩන්න. මේ නගරයේ සිටිනා සියලු සත්වයෝ වෛර නැතෝ විත්වා තරහා නැතෝ විත්වා ඉරිසියා නැතු ඉත්වා දුක් පීඩා නැතු ඉත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා නුනගරී සිටින ඇසට පෙනෙන නොපෙනෙන දුර ළඟ ඊන ප්‍රණීත ගොරෝසු සියුම් කොයි විදිහට බැලුවත් මේ නගරයේ සිටින සෑම සත්ත්වයකම ආයමත් මෙත් වඩන්න. මේ නගරයේ සිටිනා වූ සියලුම සත්ත්වයෝ වෛර නැතු වෙත්වා තරහා නැතු ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දැන් හිතියමු කරන්න පලාතටම තවත් ටිකක් සීමා වැඩි කරලා මුළු පලාතෙම සියලුම සත්වයන්ට මෙත් වඩන්න මේ පලාතේ සිටිනා සියලු සත්වයෝ වෛර නැතු වෙත්වා තරහා නැතු වෙත්වා ඉරිසියා නැතු වෙත්වා දුක් පීඩා නැතු වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ පලාතින් සෑම සත්‍යයක්ම සැප කැමති දුකට අකමැති අහසින් පොළුවේ ජලයේ ජීවත් වෙන පා ඇති පා නැති අපා දෙපා සිව්පා බොහෝ පා ඇති සෑම සත්ත්වයකම මිනිස්සු විතරක් නෙවෙයි සෑම සත්ත්වයකම සිව්පත් වේවා කියලා අදහස ආයමත් හිතන්නේ මේ පලාතේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැතෝ වෙත්වා තරහා නැතෝ වෙත්වා නිරසියා නැතෝ සෝ වෙත්වා දුක් පීඩා නැතෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දැන් හිත යොමු කරන්න මුළු රටටම මේ රටේ සිටින සෑම සත්ත්වෙක්ම සෑම මිනිසෙක්ම සෑම සත්ත්වෙක්ම සූපත් වේවා කියලා අදහසින් මුළු රටම අරමුණු කරගෙන මෙත් වඩන්න මේ රටේ සිටින්නා සියලු සත්වයෝ වෛර නැතු විත්වා තරහා නැතු විත්වා ඉරිසියා නැතු විත්වා දුක් පීඩා නැතු වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා රටක් තුලින් කොයි තරම් සත්වය ජීවත් වෙනවද ආහසේ පොළොවේ ජලයේ කොයි තරම් සත්වය ඉන්නවද ඇසට පෙනෙන සත්වයම කෝටි ප්‍රකෝටි ගණන් ඇසට නොපෙනෙන සත්ව වර්ග කොච්චර නම් ඉන්නවද දුර හිටියත් ළඟ හිටියත් ගුරුසු ශරීරය ඇතුව ඉපදිලා හිටියත් සියුම් ශරීර තිබුණත් ඒ සෑම සත්වයක්ම දුකට අකමැති. ඒ හැම සත්වයක්ම සැපයට කැමති. ඒ සියලු සත්වයෝ සුවපත් වේවා කියන අදහස මේ විදියට හිතන්න. මේ රටේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැතු ඉත්වා තරහා නැතෝ වෙත්වා ඉරිසියා නැතෝ වෙත්වා දුක් පීඩා නැතෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා ආයි මත් හිතන්න මේ රටේ සිටින්නා සියලු සත්වයෝ වෛර නැතෝ වෙත්වා තරහා නැතුත්වා ඉරිසියා නැතුත්වා දුක් පීඩා නැතුත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දැන් හිතේම කරන්න මුළු ලෝකෙටම මේ ලෝකේ කුයි තරම් සත්ව ජීවත් වෙනවද මේ ලෝකේ සිටින සෑම සත්වයකම සුවපත් වේවා කියන අදහසින් මෙත් වදන් මේ ලෝකේ සිටිනා වූ සියලු සත්වයෝ වෛර නැතෝ වෙත්වා තරහා ඊරිසියා නැතෝ වෙත්වා දුක් පීඩා නැතෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ ලෝකයේ තුල සියුම් ශරීරයට ඇසට නොපෙනෙන ජීවීන් කොයි තරම් සත්ව ලෝක තියෙනවද මහා සාගරේ කොයි තරම් සත්වයෝ ජීවත් වෙනවද අහසින් අපේ ඇසට පෙනෙන සත්වයෝ කොච්චර ඉන්නවද ලෝකේ මිනිස්සු කෝටි 600කට වඩා වැඩි. ඒ සෑම මිනිස්සෙක් සෑම සත්ත්වෙක් සෑම කෙනෙක් සැප කැමති දුකට අකමැති. මේ ලෝකයේ සිටි මේ සෑම සත්ත්වෙක් සුවපත් වේවා කියන අදහසින් මේ විදිහට මේ ලෝකයේ සිටිනා සියලු සත්වය වෛර නැතු වෙත්වා තරහා නැතු වෙත්වා ඉරිසියා නැතු වෙත්වා දුක් පීඩා නැතෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දැන් හිත යොමු කරන්නේ මේ විශ්වයටම තව යම්තාක් ලෝක ධාතු තියනවාද චූලනිකා ලෝක ධාතු ද්විසාස්ත්‍රී ලෝක ධාතු ත්‍රිසාස්ත්‍රී ලෝක ධාතු මේ ලෝකේ විතරක් නෙවෙයි සත්‍යයන් උපදින යම්තාක් ලෝක ධාතු තියෙනවා නම් මේ ලෝකේ කොහි කොතැනක සත්‍යයක් ඉන්නවද? ඒ සෑම සත්‍යයකම සූපත් වේවා කියලා හිතේ මේ විදිහට හිතන්න. මේ විශ්වයේම සිටිනා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඉරිසියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා විශ්වයේම සිටින්නා සියලුම සත්ත්වයන් වෛර නැත් හේතු විත්වා තරහා නැතු විත්වා ඉරිසියා නැතු විත්වා දුක් පීඩා නැතු විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දැන් ආයමත් ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්වටම මුදුවට සිහිය පිහිටවා ගන්න. ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්වට සිහිය පිහිටවාගෙන දිසා වශයෙන් මෙත් සිත පතුරවන්න. දැන් හිත යොමු කරන්න උතුරු දිසාවට. හොඳට හිත යොමු කරලා උතුරු දිශාවේ ඉන්න සියලුම සත්වයන් අරමුණු කරගෙන මේ විදිහට හිතන්න. උතුරු දිශාවේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැතු වෙත්වා පරහා නැතු ඉක්වා ඉරිසියා නැතු ඉක්වා දුක් පීඩා නැතු ඉක්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා උතුරු දිශාව අනන්තයට විහිදිලා යනවා උතුරු දිශාව තුල කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සත්වයන් ජීවත් වෙනවා අපාදිපාසී පා බොහෝ පා ඇති ඇසට පෙනෙන නොපෙනෙන කෝටි සංඛ්‍යාත සත්‍යයන් ජීවත් වෙනවා. උතුරු දිසාවේ සිටින සෑම සත්ත්වයකම සැප කැමති දුක කැමති හොඳට හිතේම කරන්න. උතුරු දිසාවේ සිටිනා සියලු සත්ත්වයෝ වෛර නැතු වෙත්වා තරහා නැතු වෙත්වා ඉරිසියා නැතු වෙත්වා දුක් පීඩා නැතු වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දැන් හිත යොමු කරන්න නැගෙනහිර දිසාවට නැගෙනහිර දිසාවේ අනන්තයට විහිදලා යනවා. ඒ දිශාව තුළ සිටින සෑම සත්වයකම සූපත් වේවා කියන අදහසින් මේ විදිහට හිතන්න. නැකින හිර දිසාවේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැතු වෙත්වා ඉරිසියා නැතු වෙත්වා දුක් පීඩා නැතු වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා නැගිනේර දිසාවේ ඇසට පෙනෙන සත්‍ය කොච්චර ඉන්නවද ඇසට නොපෙනෙන පායට පා නැති සෑම සත්‍යයක්ම ඉතිං අරමුණු කරන්නේ ඒ සියලුම සත්‍යයන් අපි වගේම සැප කැමති දුකට අකමැති ඒ සෑම සත්‍යයකම සූපත් වේවා කියලා මේ විදිහට හිතන්න ආයෙ නැගෙන හිර දිසාවේ සිටින්නා සියලු සත්වයෝ වෛර නැතු විත්වා තරහා නැතු විත්වා ඉරිසියා නැතු විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දැන් හිත යොමු කරන්න දකුණු දිශාවට දකුණු දිශාවත් අනන්තයට විහිදිලා යනවා හොඳට හිත යොමු කරලා මේ විදියට හිතන්න. දකුණු දිසාවේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දකුණු දිසාවේ සිටින සෑම සත්ත්වයක්ම සැප කැමති දුකට අකමැති දෙවියන් බ්‍රහ්මයන් මනුස්සයන් තිරිසන ප්‍රේතයන් කොයි ආකාරයෙන් ගත්තත් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ඇසට පෙනෙන නොපෙනෙන සත්‍යයන් දකුණු දිසාවේ ජීවත් වෙනවා. දකුණු දිසාවේ සිටින සෑම සත්‍යයක්ම සූපත් වේවා කියලා හිතන්න. දකුණු දිසාවේ සිටිනා සියලු සත්වයෝ වෛර නැතු වෙත්වා තරහා නැතු වෙත්වා ඉරිසියා නැතු වෙත්වා දුක් පීඩා නැතු වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දැන් හිත යොමු කරන්න බටහිර දිසාවට බටහිර දිසාවේ ඉන්න සෑම සත්ත්වයකම සුවපත් වේවා කියලා හිතයි. බටහිර දිසාවේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැතු විත්වා තරහා නැතෝ වෙත්වා ඉරිසියා නැතෝ වෙත්වා දුක් පීඩා නැතෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා බටහිර දිසාව කියන්නේ අනන්තයට විහිදලා යන ප්‍රමාණයක් සීමාවක් නෑ ඒ දිසාව තුල කොයි තරම් සත්ත්ව ලෝකයක්ද මිනිස්සු පමණක් නෙවෙයි කොයිතරම් තිරිසන් සත්තු දිව්‍යයන් රත්නයන් ආදී සියුම් ශරීර තියෙන ගුරුසු ශරීර තියෙන අපා දෙපා සිව් පායති සෑම සත්‍යයක සූපත් වේවා කියන අදහස මේ විදිහට හිතන්නේ බටහිර දිසාවේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ ඉත්වා තරහා නැත්තෝ ඉත්වා ඉරිසියා නැත්තෝ ඉත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දැන් හිතෙමු කරන්න උතුරු අනු දිසාවට හොඳට හිත යොමු කරලා මේ විදියට හිතන්න. උතුරු අනු දිසාවේ සිටින්නා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත් හේතු විත්වා ඉරිසියා නැතු විත්වා දුක් පීඩා නැතු විත්වා සුවසේ ජීවත් විත්වා සාන් සුවයට පත් වෙත්වා දැන් හිත යොමු කරන්න නැගිනහිර අනු දිසාවට නැගෙනහිර අනු දිසාවේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ ඉත්වා තරහා නැත්තෝ ඉත්වා ඉරිසියා නැත්තෝ ඉත්වා දුක් පීඩා නැත්තෝ ඉත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දැන් හිතුවමු කරන්න දකුණු අනු දිසාවටත් දකුණු අනුදිසාවේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැතෝ විත්වා තරහා නැතෝ විත්වා ඉරිසියා නැතෝ විත්වා දුක් පීඩා නැතු වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දැන් හිත යොමු කරන්න බටහිර අනු දිසාවට බටහිර අනු දිසාවේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැතු වෙත්වා තරහා නැත් දුවිත්වා ඉරිසියා නැතුවිත්වා දුක් පීඩා නැතුවිත්වා සුවසේ ජීවත් වෙත්වා සා සුවයට පත් වෙත්වා දැන් හිතියමු කරන්න උඩ දිසාවට උඩ දිසාවේ සිටින්නා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දැන් හිත යොමු කරන්න යට දිශාවට යට දිසාවේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැතු විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් වෙත්වා දැන් හිත යොමු කරන්නේ මේ දස දිසාවෙම ඉන්න සියලුම සත්වයන්ට උතුරු දිසාව උතුරු අනු දිසාව නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසාව දකුණු දිසාව දකුණු අනු දිසාව බටහිර දිසාව බටහිර අනු දිසාව උඩ දිසාව යට දිසාව මේ දස දිසාවේම කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ඇසට පෙනෙන නොපෙනෙන සාල සත්ව ලෝකවල ජීවීන් ජීවත් වෙනවා සෑම සත්වයකම සැප කැමති දස දිසාවේ සිටින සෑම සත්වයකම සූපත් වේවා කියන අදහස හොඳට හිතේම කරලා මේ විදිහට හිතන්න. දස දිසාවේම සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැතු විත්වා තරහා නැතු විත්වා විරිසියා නැතු විත්වා දුක් පීඩා නැතු විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් විත්වා දස දිසාවෙම සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැතුත්වා තරහා නැතුත්වා ඉරිසියා නැතුත්වා දුක් පීඩා නැතුවෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දස දිසාවේම සිටින්නා වූ සියලුම සත්ත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා Chirpat Mitra Chirpat Mitra Chirpat Mitra Chirpat Mitra සියලුම සත්වය සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා Sutapatitya é Sutapatitya é Sutapatitya Sirlila Sakti Sutapatitya Sutapatitya Suatapuja Suatapuja Suatapuja Suatapuja Suatapuja ඔහොම වැඳගන්න සියලු සත්වයන් කෙරෙහි මාගේ මේ මිත් පැතිරවීම උතුම් චිත්ත සමාධිය දියුණු වීම පිණිසම උපකාර වේවා සාදු sadhu, sadhu.